නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තමඤ්ඤෝ ඒව මාහ අත්තිබෝ ඒසෝ වත්තායන් තුං වදේසි නෝජේන නත්ථි इति වදාමි නොචකෝ බෝ අයං වත්තා එත්තාවතා පරමදත් පරම විත් ධම්ම නිබ්බාන පච්චෝති සංකිස්ස හේතු යදේව තානි පීතිගතං චේතසා උබ්බිල්ලා විතක්සං ඒසේවන්තේන ඕලාරිකං අක්ඛායති ඒස්ලතෝ කෝ භෝ අයං අස්සා පීතියාච විරාගා පික්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ සුඛෝච්ච කායේන පටිසංවේදේති යං සංහරියා ආසික්ඛන්ති උපක්ඛකෝ සතිමා සුඛ විහරති තිතං සතියං භානං උපසම්පජ්ජ විහරති යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි ආස්වාදක නේවාසික උපාසක කිරිසා සම්බන්ධ කරගෙන අපි සතිපතා පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අද 18 වෙනි අංකය මූලින් මාත්‍රකාව වශයෙන් සබාගත සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. ඒක සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රයේ වාසේ. මේ සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සර්වඥ දේශනාවේ සඳහන් වෙන දෘෂ්ටීන් සම්බන්ධව සම්පූර්ණ විග්‍රහයක් පැතිරිච්ච විස්තර විසිතුරු විග්‍රහයක් සහිතයි. එයින් මේ උබ්බන්තවාදී අපරන්තවාදී ආදී ඒ ඒ කොටස් විග්‍රහ කරමින් දැන් අපි අපිලා තියෙන්නේ අපරන්තවාදී කොටසට එන සත්‍යත දිට්ඨියට ගැටෙන පරම විත්ත ධම්ම නිබ්බාන වාදයේ කියන අනුමාත්‍රකාවටයි. අනේ අනුමාත්‍රකාවේදී ਸਰවචනාංශේ මතක් කරනවා නැත්නම් සාහිතික කොට දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සාස්වත දිට්ඨියට වැටෙන්නේ නැත්නම් ආත්මයක් ඇත්තේ කියන දෘෂ්ටියට වැටිලා ඒක මෙලොව වශයෙන්ම විඳිය හැකියි යම් මතයක් ප්‍රකාශ කරනවා නම් අන්න එහෙම මත ප්‍රකාශ කරන්න පුළුවන් පාදම් නැත්නම් මූලාස්ස එහෙම නැත්නම් අඩිතාලම් පහක් සර්වඥ සාඥාණයට වැටෙනවා. මේ පහම සම්පූර්ණ සර්වඥන් වහන්සේ විසින් පරමාර්ථ වශයෙන් අදහස් කරන පරම දිට්ඨ ජම්ම නිබ්බාන වාදේ නෙවෙයි කියන එකත් අපි බෞද්ධ වශයෙන් තේරුම් ගන්න ඕන. වෙන විදිහට කියනවා නම් මේ අපරන්ත වාදයට වැටෙන සංස්කෘත විද්‍යට වැටෙන මෙලෝ වශයෙන් ලෝකයා පිළිගන්නා වූ ඒ පරම දිත්ත ධම්ම නිපාන මෙලෝ වශයෙන්ම අත්විඳිය හැකි අපි සාමාන්‍යයෙන් ධර්මයේ ගැන සඳහන් කරන සඳහන් කරන මේ සාන්දෘෂ්ටික කියන පදේ මෙලෝ වශයෙන්ම අත්දැකිය හැකි ඒ தත්ත පහක් තියෙනවා ඒ පහෙන් එකක්වත් වැරදි රහිත නෙවෙයි මොන මොනවාද වගේ අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු ටික තේරම සරුවචන වාසේ දන්න නිසා උන්වහන්සේ ඒ පරම දික්ක ධම්ම නිපාන කොටස් මෙන්න මේක මෙන්න මේ මේ හේතු නිසා අනෙකුත් මිනිසයන් අතර කොටසක් මේක තමයි විඳිය යුත්තේ මේක තමයි ජීවිතේ පරමාර්ථයේ යුත්තේ මේකයි ලැබිය යුත්තේ මේක තමයි පරම අන්තිම උත්තම ශ්‍රේෂ්ඨ දේ කියලා ඒ කියන කාරණාව පෙන්නනවා කාරණාව මේ බොරුවක්වත් හිතල බලගත්ත දෙයක් අපේ අත්දැකීමෙන් ඉතියක්. නමුත් ඒකෙන් ඔය සර්වඥන් වහන්සේ එදා සාධුන්‍යතාඥාන්ට පහළ වෙන්න ඉස්සරව තපස් කෙනෙක් වශයෙන් නැත්නම් මේ සිංකුසල ගවේෂීව හැසිරෙන යෝගාවචරයක් වශයෙන් කටයුතු කරන කාලේ ඒ හිතුවනම් යම් සින් කුසල ගවේෂිවේ හිතුවනම් පරවාර්ථයක් මේ කියන தත්ත ඒ කාලේ පහු කරලා තියෙනවා. මේ පහු කරනකොට යනකොට එදා සර්වඥ තාඥානේ එන්න කලිනුත් දැනගෙන හිටියා මේක නෙවෙයි පරම දික්ක සම්මනිපාණේ කිය. ඒවා පහු කරමින් පහු කරමින් ගිය නිසා ඒ පහු කරන අවස්ථාවේදී මේ එක එකක් ලබා ගැනීමට යොදවපු වීර්ය ඒ වගේම ගුරුවරුන්ගේ ධෛර්යය කිරීම තමන්ගේ තියෙන ඥාන ශක්ති පුණ්‍ය ශක්ති පුංචි කළ සලකන්න නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් ඒවා එකක් එකක් එකක් කරන් පෙන ගස්සලා පෙන්වනවා මේ වගේ තියෙන අඩුපාඩු දකින්න. ඉතින් මේකෙදි ඇත්තටම මේ ථේරවාදයේ දැක්වෙන මූලික ලක්ෂණ වගේක් මේ කතාවෙන් අපිට මතු කරගන්න පුළුවන්. මෙතනදී අපි ගියේ පාරක් මතක් කරගත්තා. මේ එක එක පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදයක ඇත්තා වූ දොස් අඩුපාඩු පෙන්වන්නයි මේ වාදය ඉදිරිපත් කරන්නේ. මේ ඉදිරිපත් කරන ස්වરૂපයම අපිට ආදර්ශයක් විදිහට ගත්තොත් සමීකරණයක් විදිහට ගත්තොත් ඕනම කෙනෙකුගේ භාවනාවකට ඒකෙන් තේමාවක් අත්වලක් පෙරදක්මක් යොමුවක් කුණුවක් ගන්න පුළුවන්. ඒක නිසා පරම දික්ක සම්ම නිබ්බාන වාදයේ වශයෙන් සඳහන් කරගෙන සඳහන් කරන ඒ කාම සුඛය ආමිෂ සුඛය ගත්තත් ඒක මේ ගිහි ජීවිතේ ඉන්න කාලේ අපි කවුරුත් දන්න දෙයක් තමයි නිකන් හිතයට හම් වෙන දෙයක් නෙවෙයි. බොහොමත් මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනසම් පෙර පිනක් තියෙන්න ඕනේ. ඒ රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ වලින් මේ කාම වස්තු වලින් සමප්පිතෝ සමංගී භූතෝ පරිවාරිතෝ. ඒ වගේ සම්පූර්ණ වෙන්න, ඒ වගේ අංග සම්පූර්ණ වෙන්න, ඒ වගේ පිරිවර පිරිකර ලබන්න ඒ ටික කොටිම කියනවා නම් ලාමුළු ලෝකෙම පවතින මේ ආර්ථික මේ නිදහස නැත්නම් ආර්ථික ස්වෛරී භාවය කියලා කියන්නේ ඔන්නෝක තේරුම් ගන්න. ඉතින් ඒක උනත් ලේසි නැති බව දන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් එතෙන්දපත් වෙලා එතහාම ආශිර්වෙන් අසීර්වෙන් වීර්යයෙන් ඥානයෙන් සපයාගත යුතුයේ කාම සුඛය ලබාගත් කෙනෙක් කියනවා නම් මේ මෙලොව වශයෙන් විඳින්න පුළුවන් ලොකු සැපයක් තමයි මේ අහකන ජීවනාශය කය මන පිළවීම ඒකට ඇති වෙන්න රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ ලැබීම කියලා කාටවත් නෑ බෑ කියන්න බෑ මොකද ඒක ඉබේ හිතුවට ලැබෙන දෙයක් නෙවෙයි ඒව නමුත් ඇත්තටම කියනවා නම් එහෙම යම් කෙනෙක් එතෙන්ට හත් වෙලා ඒක පරම ditta ධම්ම නිබ්බාන වාදය කියලා ප්‍රකාශ කරනවා නම් ඒ මනුස්සයාගේ ඒක පැත්තකට මානව හිත වාදයකුත් කියනවා ඒක මොකද ඒක කියලා දන්නවා බඩට බස් නැතුව රූපය ඇහැට රූප හොඳේව දකින්න නැතුව කනට ශබ්ද අහන්න නැතුව මේ ජීවිතයේ මොකද්ද ආමිත පැත්තේ දුක්ඛිත භාවයක් තියෙනවා දුක්පත් කියලා අපි දුක්පත් කියන වචනයක් හදාගෙන තියෙනවා. ඒ නිසා දුක්පත් කෙනාට කියන්න බෑ මෙලොව වශයෙන් නිවීමක් ලැබුවයි කියන. ඒ නිසා යම් කිසි විදියකින් මේ දුක්පත් තත්යෙන් සුඛිත මුදිත තත්වයටපත් වුණා නම් ඒක පිළිගන්න තියාගන්න පුළුවන්. දිවිනවනම් ඔන්න මිනිස්සේ තුනා නම් යම් ප්‍රමාණයකට මූලික අයිතිවාසිකම් තියෙන්න ඕනේ කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ පරම දිස්ස ධම්මනිපාන වාදයේ වශයෙන් මේ කාම සුඛය බලාපොරොත්තු වෙලා හැම කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඒ බුද්ධලට යම් මානව දයාවක් තියෙනවා. දැනටමත් ඒ තත්ත්වයක්පත් වෙලා නැති දුක්පත් වූ දුක්පත් වූ තමන්ගේ ඒ සහෝදර පිරිසට ඒ තත්ත්ව ලැබලා තියෙනවා. ඒ නිසා මේ කාම ලෝකේ නැත්නම් ඉන්ද්‍රිය ධර්ම පිනවල ලබන්න තියෙන සැප ලබා දීම සඳහා යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක කරනවා මේක මානව හිතවාදී කියලා ඕනම කෙනෙක් පිළිගන්නේ. නමුත් ඒකේ ලක්ෂණ ටිකක් තියෙනවා මොනවාද ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම සැප විඳිය යුතු ආත්මයක් කියන බව සස්වතවාදයක් ඒකෙදි ප්‍රකාශ කරනවා. ඒ සස්වතවාදී ආත්මේ තමයි දිනාගෙන තියෙනවා. මොකද මට දැන් ඇති වෙන කාම වස්තු ලැබිලා තියෙනවා. මම දැන් අනිකාට වැඩි ඉහළින් ඉන්නේ කියලා. නමුත් එයා ඒකෙන් මේ මත් වෙලා නැහැ. අනිකාටත් ඒක ලබා දීමට හෝ නැත්නම් ලැබිය යුත්තේ මේකයි කියලා ප්‍රකාශ කරනවා. සර්වචනාංශයේ සත්‍ය ආත්මය වශයෙන් මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති ලැබුවට පස්සේ එතුමට ඒක හොඳටම බුද්ධිය ලැබුණා. යුවරජයට අනුසුරයි සෑම සම්පතක්ම ලැබුණා. ඉතින් ඒ නිසා දන්නවා ඒක ඔක්කොටම හම්බුනේ නෑ. හම්බෙන්නේ නෑ. සතර පෙර නිමිති දකින දවසේ දැනගත්ත මේක ඔක්කොටම හම්බෙන දෙයක් නෙවෙයි. දෙදෙක් මහල්ලෙක් මල කඩක් කියලා වෙනම ලෝකේ තත්ත්ව හතරක් තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට කියන්න වෙනවා. ඒක ප්‍රතික්ෂේප කිරීමක් මේ මේක මේ දෘෂ්ටියක් වශයෙන් ගැනීමෙන් වෙන්නේ උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් ඒක ඉක්මවලදී ඊගාවට පෙන්වන පරම ධිට්ඨ ධම්ම නිබ්බාන වාදයේ වශයෙන් පෙන්වන්නේ ඒ ප්‍රථම ධානයට ලැබීම. අර ආමිෂ සුඛය වෙනුවට නිර්ආමිෂ සුඛය. ඒ නිර්ආමිෂ සුඛේ ලැබුව කෙනා දන්නවා මේ ආමිෂ සුඛයේ තියෙනා වූ විපරිණාම භාවයේ දුක් කෙලවර ස්වરૂපේ එහි අත්තා වූ ආත්මීයත්වයක් නැතිකම. ආත්ම කියන සම්දෘෂ්ටික මේ සත්‍යත වාදයට වැටෙනවා. නමුත් ඔය කියන தত্ত্বය ආත්මයාගේ පරම සුඛය නෙවෙයි. ඕක අනාත්මයි. විපරිණාම ධර්මයි දුක්ඛිත. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් අරගන්න නම් ඒ කාම සුඛයගේ නැත්නම් ඒ කාම ආස්වාදයන්ගේ ආදීනව දැනගන්න ඕනේ. ඉතින් අර කාම ආස්වාදයන්ගේ ආස්වාද කොටස දැනගෙන ආදීනාව කොටස නොදැන ඉන්නවා නම් ඒ බුදුරට කවදාකවත් ඒ කාමයෙන් වෙන් වෙච්ච නැත්නම් කාම ලෝකේ ඉස්මතු රූප ලෝකෙට යන රූප ධානය හිතා ගන්න බෑ. ඒ නිසා ඇත්තටම කාම ලෝකේ අගය කරලා කාම ලෝකයේ වෙනුවෙන් යම් ප්‍රමාණයක සිත්ීමක් ඇති කරගත්ත කෙනාට හොඳට ඒත්තු ගන්න දෙන්න පුළුවන් මේ කාම සුඛය ආමිෂ සුඛයට වඩා නිරාමිෂ සුඛය කොම්ප්ලෙක්ස්යි. නමුත් මේ නිරාමිෂ සුඛේ සඳහා ලැබෙන ප්‍රථම ධානයේදී අර කාම ලෝකයේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිද්ද උද්දච්ච කුච්ච කියන නිවන ධර්ම පහ වෙනුවට ධානාංග පහකින් අර පහ ප්‍රතිස්ථාපනය ප්‍රති ප්‍රති ප්‍රතිස්ථාපනය කරන්න. කාමච්ඡන්දය වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය ගන්න වෙනවා. ව්‍යාපාදයේ වෙනුවට ප්‍රීතිය ගන්න වෙනවා. නැත්නම් සුඛය ගන්න වෙනවා. විතක් මේ මේ කාමච්ඡන්ද ව්‍යාසීන මිදේ වෙනුවට ප්‍රීතිය ගන්න ඕනේ. උද්දච්ච කුක්කුච්චේ වෙනුවට <clears throat> විතක්කේ ගන්න වෙනවා. ඒ වගේම විචිකිච්ඡා වෙනුවට සුඛේ ගන්න වෙනවා. ආන් ඒ වගේ මේ නීවරණ ධර්ම පහ ධානාංග පහකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් තමයි ඒ කාම ලෝකෙ ඉක්මවන්නේ. ඉතින් ඒක දන්නවා අපි භාවනා කරන ඕනම කෙනෙක් සමත භාවනා කරනවා කියන මේක ලේසි වැඩක්. උගා පහසු වෙන්න ඕනේ ඒ රූප ධානයක් උපදවා ගන්න. ඒ උපදවාගත්තට පස්සේ අර ඉතාමත්ම ගොරෝසු නැත්තම් ඕලාරික වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන පහ වෙනුවට මේ විචක්කය, විචාරය, පීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා තව පහක් එනවා. මේක සලායතන විභංග සූත්‍රයේදී සර්වඥාන්ත මේකට සමීකරණය පෙන්වනවා ඉදං නිසාය ඉදං පජහත මේ නිසා මේක අතහැරපන් නිසා මෙතෙදි කියන්න පුළුවන් මේ ධ්‍යානංග පහ නිසා නිවන දන පාතයි හොඳම ගැටලුවක් අතර සිද්ධ වෙන්නේ. ඊවරණ ධර්ම කියලා කියන්නේ භාවනා